පළමු කොටම අපේ নমස්කාරය අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා වෙත පිරිනමනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ අවසර පතනවා. මේ සංගමද මේ අදාළ ප්‍රශ්න විසඳීමත් ඒ වගේම මේ ප්‍රශ්න විසඳීමට අමතරව යම් යම් විනය අපදේශ තියෙනවා නම් මේ විනය අපදේශ සෙනදහම අත්කතා තීකානුසාරයෙන් වෙනහැර විග්‍රහ කිරීම සම්බන්ධව අපි ස්වාමීන් වහන්සේලාගෙන් අවසර පතනවා. ජීවිතයේ අවතරයක් ලැබුණයි කියලා මෙහෙම භාවයෙන් අපි දරා ගන්නවා. අද දැන් මේ සේනාසනයේදී මේ පුණ්‍ය භූමියේදී පවත්වන්න තියෙන මේ විනය සාකච්ඡාව සම්බන්ධව මාත්‍රකා ශීර්ෂයෙන් යම් යම් විශ්ලේෂණයක් සාරාංශගතව ඉදිරිපත් කිරීම සඳහා අපි තාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ පූජනීය අරණගාවේ ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ විනය සම්බන්ධව විශේෂ අත්දැකීම් විනය කර්මාදිය සම්බන්ධව කළ පරිචයක් ඒ වගේම විනය පිටකේ සම්බන්ධව හදාරන ලද ලොකු දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේම තවත් ඉබඳුම ස්වාමීන් වහන්සේලා දෙපළක් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ විශාල භාග්‍යයක් අපේ මේ සහෝදර වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මේ පූජනීය අවසරයි සුදීරානන්ද ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේත් මේ සාකච්ඡාවට විදින් විදේ විවිධ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. උන්වහන්සේට විශේෂයෙන් පැවරිච්ච වගේ කියමුකුත් තියෙන බව දැන් මේ අපේ රාහුල ආශ්‍රමතුන් වහන්සේ මතක් කරන්න තිබුණා තවස් කාලේ දින දෙකක් මුල්ලේ මේ පැවතිච්ච දිනේ සාකච්ඡාවේ සමාලෝචනයක් සාකච්ඡා තීරෂේනොත් දේශනා තීරෂේනොත් ඉදිරිපත් කිරීමට. ඉතින් දැන් අපිට කාල වේලාවත් ගොඩක් ඉක්ම ගිහිල්ලා තියෙන නිසා ඍජුවම අපිට මේ කන්දක විනය සම්බන්ධ අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමටයි කාලය ලැබිලා තියෙන්නේ. ලෝකදා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව වික්ෂුන් වහන්සේලාට පනවවදාල ප්‍රධාන ශිල්පදවලට අමතරව මේ වික්ෂුන් වහන්සේලා විවිධ අවස්ථාවන්හි කටයුතු කළ යුතු ආකාරය ඒ ඒ ශේත්‍රයට අදාළව ගොනු කරලා දක්වන විනයට තමයි මේ කන්දක විනය කියලා කියන්නේ. සුබන්දු කඳුවක් 22ක් සුල්ලවග්ගපාලි මහවග්ගපාලි පුරාවට දැනගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව සාරාංශක විස්තරයක් දැන් පූජනීය අර්ණගවීද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරනවා ඇති. ඉතින් මහා සංඝරත්නය වෙන දෙනොත් මේ සාකච්ඡා මණ්ඩලයේ සිටින මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මම ආරාධනාව උන්වහන්සේ වෙත ඉදිරිපත් කර සිටිනවා.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 මහා සංඝරත්නයන් අවතර ඊයේ උදෑසන කාලයේ පටන් මේ ලබනూరు කන්ද ආරණ්‍ය තේනාසනයේදී ආරම්භ කරන්ට යෙදුණු සමන්ත පාසාදික විනය විවරණය පිළිබඳව අද දවසේ සාකච්ඡාවට ගැනෙන කන්දක විනය පිළිබඳව සාරාංශගත කරුණු සල්පයක් තමයි මේ අවස්ථාවේදී සඳහන් කරන්න යෙදෙන්නේ. විනය පිටකයේ ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන පොත් පහයි. පාරාජිකා පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පාචිත්‍ය පාළි, පරිවාර පාළි කියලා පොත් පහක් තමයි දකින්න ලැබෙන්නේ. මේ පාරාජිකා පාළි සහ පාචිත්‍ය පාළි කියන පොත් දෙකෙන් ප්‍රාතිමෝක්ෂයේ සඳහන් වෙන ශික්ෂාපද මූලික ශික්ෂාපද 220 සම්බන්ධයෙන් විස්තර විවරණ සහිතව සඳහන් කරනවා. බෙදා දක්වනවා. ඒ වගේම කන්දක විනය විස්තර කර දක්වනවා මහා වග්ගපාලි, තුල්ල වග්ගපාලි කියන ග්‍රන්ථයන්ගේ. මේ සමීපකම තාරාන්තගත 16 පරිවාරය විවිධාකාරයෙන් විවිධ නායකමෙන් විනය විස්තර කරමින් පරිවාර පාළිය සංග්‍රහ කරලා තිබෙනවා. මේ කියපු කන්දක සම්බන්ධයෙන් අපිට අද මාතෘකා කරන්න දී තිබෙන කන්දක විනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට මූලික වශයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන්න දෙන ශ්‍රීමුක දේශනාව. ඒ කිව්වේ පෙළ ග්‍රන්ථය අධ්‍යයනය කළු කළ යුතු වෙනවා. මේ ශික්ෂාපද හෝ පැනවීම සම්බන්ධ හෝ යම්කිසි හෝ දැනුමක් ලබා ගන්නට නම් අධ්‍යයනය කළ යුතු ග්‍රන්ථ පිළිබඳව මූලික දැනීමක් අප සතුව තිබිය යුතු වෙනවා. එයින් පළවෙනියෙන්ම එහෙම නැතිනම් මුලින්ම මූලිකත්වයේ තියලා හැදෑරිය යුතු ග්‍රන්ථය තමයි පෙළ ග්‍රන්ථය. විනය පාළිය. නැතිනම් පරාජිකා පාළිය ආදී වශයෙන් සඳහන් කරපු ග්‍රන්ථ පහ. ඊළඟට මේ වාගේ මේ පෙළ ධර්මයේ විවිධ සංකීර්ණ තැන් සංකීර්ණ වචන විස්තර කරමින් භාග්‍යතුන් වහන්සේගේ විසින්ම ඒ ඒ තැනදී දේශනා කරන්න තිබුණු ප්‍රකීර්ණක දේශනාව පසුව ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන්ටේදී අට කතාව නමින් පළ වෙලා තිබෙනවා. එයින් විනය පිටකයට අදාළ අට කතාව තමයි සමන්ත පාසාදිකා විනය අට කතාව කියලා දැන් අපිට දකින්න ලැබෙන්නේ. එතකොට මේ කියපු පෙළ සමග විනය අට කතාව හැදෑරිය යුතු වෙනවා. ඊළඟට මේ විනය අට කතාවේ තිබෙන අනෙකුත් ප්‍රකීර්ණක කොටස් විස්තර වශයෙන් දැනගත යුතු සංකීර්ණ තැන් සංකීර්ණ වචන විස්තර කරමින් ටීකා විස්තර ටීකා සඳහන් කරලා තිබෙනවා. ඒ අතරින් තේරවාදය සම්පූර්ණයෙන්ම තේරවාදී මතයෙන්ම පිළිඹු වෙන ත්‍රිවිධයේ ටීකා ග්‍රන්ථ තුනක් අපට සඳහන් කරන්න පුළුවන්. ඉන් පළමු යන වශයෙන් වජිර බුද්ධි ටීකාව සඳහන් කරන්න පුළුවන්. ඊළඟට විමති විනෝදිනී ටීකාව. ඊළඟට විනයාලංකාර ටීකාව. මේ කියපු ටීකා ග්‍රන්ථ තුනක් අධ්‍යයනය කරමින් එකට තබාගෙන පෙරේ ගැඹුරු වචන අට කතාවෙන් බලමින් අට කතාවේ ගැඹුරු වචන ටීකාවෙන් බලමින් මේ විනය අධ්‍යාපනය කරගත පොත් පිරිපුන් විනය දැනුමක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක මුලින්ම අපි සඳහන් කරමු ලබනවා. ඉතින් මේ විදිහට මේ හැදෑරිය යුතු කන්දක විනේ මහා වග්ගපාලි චුල්ල වග්ගපාලි වශයෙන් පෙළ ග්‍රන්ථ දෙකක් වශයෙන් අපි මුලින් හඳුන්වනවා. ඒ මහා වග්ගපාලි ග්‍රන්ථයේ කන්දක 10ක් අඩංගු වෙනවා. චුල්ල වග්ගපාලි ග්‍රන්ථයේ කන්දක 12ක් අඩංගු වෙනවා. ඒ මහා වග්ගපාලි ග්‍රන්ථයේ මුලින්ම සඳහන් වෙන කන්දකේ තමයි මහා කන්දකේ කියන නමින් හඳුන්වන්නේ. මේ මහා කන්දකේ තුලින් විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ විසින් තරණාගමණයෙන් පැවිද්ද හා උපසම්පදාව අනුදැනීම සම්බන්ධයෙන් කරුණු සඳහන් වෙනවා. ඒ වගේම ගුරු ශිෂ්‍ය භික්ෂූන් විසින් එකිනෙකාට කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව සඳහන් කරනවා. ඒ වගේම නොමනා ලෙස හැතිරෙන යම්කිසි ශිෂ්‍ය භික්ෂූන් හිටියොත් ඒ ශිෂ්‍ය භික්ෂූන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් පනාමණය කිරීම සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙනවා. ඒ පනාමණයට ලක්ුණු පනාමික චිත්ත භික්ෂුන් විසින් නැවත කොහොමද ගුරුවරයා ප්‍රමා කරවාගෙන ඒ නැවත ගුරුවරයා හා සමග නිවැරදි ප්‍රතිපදාවට පැමිණෙන්නේ කියන කාරණය පිළිබඳව විස්තර කරනවා. ඒ වගේම තිසරණ ගමණයෙන් කරපු උපසම්පදා ප්‍රතික්ෂේප කරලා නැති චතුර්ථ කර්මයෙන් විනය කර්මෙන් උපසම්පදාව අනුදැනීම සම්බන්ධයෙන් විස්තර මේ මහා කන්දකයේ සඳහන් කරනවා. ඒ වගේම භික්ෂුවක් විසින් ශිෂ්‍යයන් ඇති කිරීමට, ශිෂ්‍යයන් පැවිදි කිරීමට, උපසම්පදා කිරීමට යම්කිසි භික්ෂුවක් තිබේ යුතු සුදුසුකම් සමුදාය පිළිබඳව. විශේෂයෙන් ඔබතෝ ඔබතෝ විභංග කන්දක විනය පිටක ආදී පිළිබඳව තිබිය යුතු ඒ වැඩිහිටි භික්ෂුව සතුව තිබිය යුතු දැනුම පිළිබඳ මොන දැනුමක්ද තිබිය යුතු ශිෂ්‍යයෙක් සකස් කරන්න නම් කියන ඒ කාරණේ විස්තර කරනවා. ඒ වගේම ගුරුවරයෙක් සහ ශිෂ්‍යයෙක් අතර තිබිය යුතු මූලික සම්බන්ධතාවයක් තමයි නිසක් සම්බන්ධ වෙලා ඉන්නේ. නිසක් සමාදන් වෙලා සිටිය යුතුයි. ඒ නිත සමාදන් වීම සහ ඒ නිත සංසිඳෙන්නේ කොහොමද? නිත සංසිඳෙන්නේ කොයි ආකාරයකටද කියන කාරණේ පිළිබඳව මේ මහා කන්දකේ විස්තර කරනවා. ඒ වගේම තමයි මේ පැවිද්දට නුසුදුසු පැවිද්දට අභව්‍ය පුද්ගලයෝ පැවිදි උපසම්පන් කළොත් ඒ වගේම ඒ පැවිද්දත් උපසම්පදාව පිළිහිටන පුද්ගලයෝ කවුද කියන ඒ වර්ගීකරණය කරලා දක්වනවා. ඒ වගේම තමයි භික්ෂුවකට දැන් නිත සමාදන් වෙන කාලේ වුණත් නිසි නැතුව වාසය කරන්න පුළුවන් යම්කිසි සුවිශේෂී අවස්ථා කීපයක් තිබෙනවා. ඒ අවස්ථා කීපය පිළිබඳව විස්තර කරනවා. ඒ වගේම තවත් විශේෂීම දේ තමයි උපසම්පදා විනය කර්මය පිළිබඳව ඒ උපසම්පදා විනය කර්මය පිළිබඳව සුවිශේෂී කරුණු බොහෝමයක් සියල්ලම වගේ මේ මහා කන්දකේ දක්වනවා. ඒ වගේම ඊළඟට දකින්න ලැබෙන්නේ උපෝසත කන්දකය. උපෝසත කන්දකය කියලා කිව්වේ සාමාන්‍ය පොහොය කර්මයේ කළ යුතු අයුරු සහ ඒ පාම කුදසීම සිදු කළ යුතු අයුරු පිළිබඳව විස්තර කිරීමක්. මෙහිදී පොහොය කර්මයේ කිරීම සඳහා අවශ්‍ය කරන සීමා සම්පත්තිය පිළිබඳව වැඩිපුර විස්තර කරනවා. බද්ධ සීමාවක්, ඒ වගේම උපෝසථාගාරයක් සම්මත කරගන්නේ කොහොමද? ඒවා නැවත සමූහරණය සමූහණය කරන්නේ එහෙම නැත්නම් අවලංගු කරන්නේ කොහොමද? ඒ වගේම අබද්ධ සීමාවල ස්වභාවය කොහොමද උදකුක්කේප සීමා කියනවා සත්සබ්බන්තර සීමා කියනවා ගාම සීමා කියනවා මේ වගේ ස්වභාවය කොහොමද කියන වර්ගීකරණය බෙදා දක්වනවා ඒ වගේම ඊළඟට තවත් වික්ෂුවකට චෝදනා කිරීම ඒ වගේම විනය කර්ම වලට විරෝධය පැහැති ආකාරය පිළිබඳව නිවැරදි විනයානුකූල ආකාරය පිළිබඳව විස්තර කර දක්වනවා ඒ වගේම විනය කර්මයකට පොහොය කර්මය හා සම්බන්ධ විනය කර්මවලට ඡන්දය සහ පාරිශුද්ධිය දෙන නිවැරදි ක්‍රමය මොකද්ද? ඒ වගේම මේ ඡන්දය හා පාරිශුද්ධිය පාරිවාස වෙන්නේ කොහොමද ආදි වශයෙන් ඒ විස්තර මේ උපෝසථකන්දකේ සඳහන් කරනවා. ඒ වගේම උපෝසථය කරනවා කියනකොට පාම කුදසීම හැරෙනකොට තවත් අනිකුත් තුන් නමක් හෝ දෙනමක් හෝ තනි වික්ෂුවක් හෝ සිටි අවස්ථාවකදී කොහොමද පොහොය කර්මී කරගන්නේ කියන ක්‍රමයේ පිළිබඳව පාරිශුද්ධ සහ අදිස්ථාන උපෝසත කරන ආකාරය විස්තර කරනවා. ඒ වගේම ආපත්‍ය දේශනා කරන නිවැරදි ආකාරය සහ සභාග ආපත්‍ය වලට පිළියම් කරන ආකාරය පිළිබඳව මේ උපසක්ඛණ්ඩකේ විස්තර කරලා තිබෙනවා. ඊළඟට එළඹෙනවා වස්සෝපනායක ඛණ්ඩකයට. වස්සෝපනායක ඛණ්ඩකයේ කිව්වේ වස්සමාදන් වීම පිළිබඳව වස්සිතාපදේ සඳහන් කරන ඛණ්ඩකය. මේකෙදි වස් සමාදන් වීම කොයි ආකාරයකද කරන්නේ? ඒ වගේම වස් සමාදන් වූ කාලය තුළදී සත්හා කරණියෙන් මොන මොන කරුණු මුල් කරගෙනද බැහැර යා හැක්කේ? ඒ වගේම මේ කන්දකේදී සුවිශේෂී කොටසක් පැමිණෙනවා ධාර්මික රජවරුන්ට අනුවර්තනීය විය හැකි අවස්ථා මොනවද කියලා. හැඟීමක් ගන්න පුළුවන් කරුණු දක්වනවා. ඒ වගේම මේ වස් සිඳෙනකොට සමහර අවස්ථාවකදී වස් ශික්ෂාපදේ ආරක්ෂා කරනකොට ඇවතක් වෙන්නේ නැතුව වස සිඳෙන්න පුළුවන් අවස්ථා මොනවද කියන කාරණේ විස්තර කරනවා. ඒ වගේම වස් එළඹෙන්න සුදුසු ස්ථාන තියෙනවා නුසුදුසු ස්ථාන තිබෙනවා. ඒ පිළිබඳව විස්තර කරනවා. ඒ වගේම අධාරණික කතිකාවත් නොකළ යුතු බව දැක්වෙන්නේ මේ කන්දකේ. ඒ වගේම පටිච්චසම දුක්ඛතේ පිළිබඳව ඒ කිව්වේ පොරොන්දු කඩකිරීම දැහැමි පොරොන්දු කඩකිරීම පිළිබඳව කරුණු දක්වලා තිබෙනවා මේ වස්තුපනායක ඛණ්ඩකේ ඊළඟට පවාරණා ඛණ්ඩකේ කියන ඛණ්ඩකේ එළමෙනවා මේ කියපු පවාරණා ඛණ්ඩකේ පවාරණ විනය කර්මය වස් සමාදන් වල වස් අවසානයේ කරන පවාරණ විනය කර්මයේ කළ යුතු ආකාරය පිළිබඳව ඒ වගේම මේ විනය කර්මයේ ඡන්දය සහ පවාරණයේ දී යුතු ආකාරය පිළිබඳව ඒ පවාරණ විනය කර්මයේදී දේවාචික ඒකවාචික සමානවාචික පවාරණයන් කළ යුතු ආකාරය පිළිබඳව ඒ වගේම තව සුවිශේෂී කාරණයක් මූග මූර්ග වෘතය සමාදන් නොවිය යුතු බව සඳහන් කරනවා මේ පවාරණා කන්දකේ ඒ වගේම මේ පවාරණය කල්පබා ගන්න සුදුසු අවස්ථා කිහිපයක් තිබෙනවා ඒ નિયમિત දිනයටම වඩා පහු කරන්න පුළුවන් අවස්ථා. ඒ අවස්ථා පිළිබඳවත් විස්තර කරනවා. ඒ වගේම ඊළඟට සම්මක්ඛන්දකය පිළිබඳව පාවහන් පිළිබඳව පනවල තියෙන තිකපද සඳහන් වෙන්නේ මේ චම්මක්ඛන්දකේ. ඒ වගේම ආරාමයේ තුලදී පාවහන් ගිනි හුලක් පහනක් හා සැරයටයක් දැරීමට අනුදැනවදාලෙත් මේ කන්දකේදී. ඒ වගේම යාන වාහන, දෝලා ආදී පරිහරණය කළ යුතු ආකාරය නිවැරදි ආකාරයේ සඳහන් කරනවා. ඒ වගේම නොදැරිය යුතු නුසුදුසු උස් ආසන සහ මහා ආසන සහ සම්පිලිබඳව තොරතුරු සඳහන් සඳහන් කරනවා. ඒ වගේම ප්‍රත්‍යන්ත ජනපදයන්හි පංචවාර්ගික උපසම්පදාව අනුදනවදාලෙත් මේ කන්නකේ අරතේ. ඒ වගේම ඝන වැඩි පට ගණනක් කියන පාවහන් පරිහරණය, ඒ වගේම නිති ස්නානය කිරීම, සම්වර්ග පරිහරණයට අනුදනවදාලා තිබෙන්නේ මේ කන්දකේදී. ඊළඟට බේසජ්ජක් කන්දකේදී විවිධාකාර බෙහෙත් වර්ග සහ ඒ බෙහෙත් වර්ග සකසා ගන්නට අවශ්‍ය කරන උපකරණ භාග්‍යතුන් වහන්සේ විසින් අනුදැන වදාරලා තිබෙන්නේ මේ බේසජ්ජක්ඛන්ධකයේදී. මේ බේසජ්ජක්ඛන්ධකයේදී සුවිශේෂී වර්ගීකරණයක් සඳහන් කරනවා. යාවකාලික යාමකාලික සත්තහකාලික යාව ජීවිත කියන ප්‍රභේද සහ ඒ පිළිබඳ විවිධ පැනවීම් මේ කන්දකේ තුලදී දකින්න ලැබෙනවා. ඒ වගේම විසුණු වහන්සේලා විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අන්තෝබුත්තේ අන්තෝපාකයේ සාමම්පාකයේ සහ ඒ පිළිබඳව ඒවා මොන ආකාරයේද ඒවා වළක්වලා සිටපද පැනවීම පිළිබඳව මේ බේසත් දක්වන්නේදී දක්වනවා. ඒ වගේම සුවිශේෂී මාතෘකාවක් මාංශ වැළඳීම පිළිබඳව මස් මාංශ වැළඳීම පිළිබඳවත් මේ කන්දකේ සිකපද පනවලා තිබෙනවා. අස්සපාන අනුදැනව දාරලා තිබෙන්නේ මේ බේසද්දක් කන්දකේදී. ඒ වගේම උත්සාවනාන්තික ගෝණිසාධික ආදී වූ කැපකිරි සතරක් අනුදැනව දාලා තිබෙන්නේ මේ කන්දකේදීමයි. ඒ වගේම විනය පිටකයේ සුවිශේෂී කොටසක් වන සතර මහා ප්‍රදේශ පැනවීමත් පැනවීම සඳහන් වෙන්නේ මේ කන්දකයේදී ඒ වගේම යාවකාලික සප්පාහකාලික ආදී එකිනෙකට මිශ්‍ර කරපුවාම ඒ ආහාර බෙහෙත් ආදී එකිනෙකට මිශ්‍ර වුණොත් ඒ මිශ්‍රකට පරිභෝජනය කිරීමේදී ඇති වෙන ඒ සම්බන්ධ පනවපු ශික්ෂාපද පිළිබඳව ඒවා පරිහරණය කළ හැකි කාලය පිළිබඳව මේ කන්දකේ සඳහන් කරනවා ඒ වගේම කටිනක්ඛන්දකයේ කටිනයක් පූජා කිරීම නිවැරදිව කොයි ආකාරයකද සිද්ධ කරන්නේ ඒ වගේම නිවැරදිව ගිහියන් විසින් හෝ කවුරු විසින් හෝ පූජා කරන්න තියදුණු කටින චීවරය කොයි විදිහට අපි නිවැරදිව අතුරාගන්නේ කටිනේ අතුරපු භික්ෂුවකට ලැබෙන ආනිසංස පහ මොනවද ඒ වගේම කටිනාස්කරණය කොහොමද අනිකුත් භික්ෂුන් විසින් අනුමෝදන් වෙන්නේ ඒ වගේම මේ කටිනය උදුරලා දාන්නේ නැතිනම් කටිනය අවල කටිනය ඇතිරීම අවලංගු කරන්නේ කොයි ආකාරයකද කියන එක විස්තර සහිතව මේ කටිනක්ඛන්දිකයේදී සඳහන් කරනවා. ඒ වගේම ඊළඟට චීවරක්ඛන්දක පිළිබඳව ඒ චීවරක්ඛන්දකයේදී විසුණු වහන්සේලාට ලැබෙන චීවර ලාභ පිළිබඳව ඒ වගේම අකප චීවර අකප චීවර මොනවද කියන එක පිළිබඳව චීවර ලැබෙන ක්‍රම පිළිබඳව ඒ වගේම සුවිශේෂී කරුණු කිහිපයක් සඳහන් වෙනවා මේ චීවර අඛණ්ඩකයේදී භික්ෂුන් වහන්සේලාට ලැබෙන සාංගික වේබංගයේ භාණ්ඩ බෙදා ගැනීමටත් මෙම චීවර ලාභ බෙදා ගැනීමේ ක්‍රමය තමයි අපි පරිහරණය කළ යුතු වෙන්නේ විනයානුකූලව. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු සුවිශේෂී කන්දකයක් හැටියට චීවරක් කන්දකය මුල් තැනක් ගන්නවා. ඒ වගේම ඊළඟට තම්පේය ඛණ්ඩකය සඳහන් කරනවා. ඒ තම්පේය ඛණ්ඩකයේදී විනය කර්මයන් පිළිබඳ විවිධ ප්‍රභේද විස්තර කරලා දක්වනවා. ඒ වගේම ඒ ඒ ඒ විනය කර්මය කරන්න සුදුසු වෙච්ච වාගික සංඝයා පිළිබඳව පංච වාගික සංඝයාද දස වාගික සංඝයාද මේ විනය කර්ම වලට සුදුසු වෙන්නේ කියන කාරණේ විස්තර කරනවා. ඒ වගේම විනය කර්ම වලට බඳුන්වන පුද්ගලයන් පිළිබඳ වර්ගීකරණය කරනවා. කොහොමද ඒ ඒ විනය කර්මයන්ට සුදුසු වෙන්නේ කවුද නුසුදුසු වෙන්නේ කියලා. ඒ වගේම කර්මකාරක බිත්තුන් වහන්සේලා සතුව තිබිය යුතු ගුණාංග පිළිබඳව ඒ වගේම ඒ ඒ විනය කර්මයන් කොහොමද සංසිඳවන්නේ නැවත අවලංගු කරන්නේ කොහොමද කියලා විස්තර කරනවා. ඒ වගේම විශේෂයෙන්ම විනය කර්මයක් සඳහා තිබෙන කර්ම විපත්ති පිළිබඳව කරුණු දක්වනවා. මෙන්න ඒ වගේම ඊළඟට කෝසම්බක්ඛන්දකය පිළිබඳව සඳහන් කරනවා. කෝසම්බක්ඛන්දකයේදී විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ කොසමෑනුවර ගෝතිතාලාමේ වැඩ සිටි කාලයේදී භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් අතර ඇතිවෙච්ච විවාදයක් බොහොම වැඩිමනස් තත්ත්වයටපත් වෙලා අවසානයේ ඒ විවාදය සංසිඳුවලා සාමග්ගේ උපෝසතය කිරීම දක්වාම සිදුවීම් එකින් එකට විතර විස්තර කළ තිබෙන කන්දකේ තමයි කෝසම්බක් කන්දකේ කියලා කියන්නේ. මේකේ විශේෂයෙන් සඳහන් වෙනවා සාමග්ගේ උපෝසතයට ගිලන් නොගිලන් සෑම භික්ෂුවක්ම කාය සාමග්ගේ දීතු බව සඳහන් කරනවා. ඒ වගේම ඒ සාමග්ග උපෝසථය සඳහා කිසියෙකු විසින් ඡන්ද ඡන්දේ නොදී යුතු බව සඳහන් කරලා තිබෙනවා මේ කන්දකේදී. මෙන්න මේ විදිහට තමයි මහා වග්ගපාළියේ කන්දක 10ක් විස්තර කෙරෙන ඉතාම සාරාංශගත කන් කීපයක් තමයි මේ සඳහන් කරන්නේ දෙන්නේ. ඊළඟට චුල්ලවග්ගපාළිය පිළිබඳව අවධානය යොමු කළොත් එහි පළවෙනි කන්දකේ තමයි කම්මකන්දකය කියලා කියන්නේ. ඒ කම්මකන්දකයේදී විතුන් වහන්සේලාට සිදු කළ සිදු කළ සිදු කිරීමට සුදුසු තර්ජනීය කර්මය, නියත් කර්මය, පබ්බාජනීය කර්මය, පටිසාරණීය කර්මය සහ උක්ෂේපණීය කර්ම තුන පිළිබඳව විස්තර සඳහන් වෙන්නේ මේ කර්මකන්දකයේදී. ඊළඟට පාරිවාසික කන්දකයේදී පරිවාස පිරිවෙස් සමාදන් පිරිවෙස් විනය කර්මය, පරිවාසයේ මූලාය පටික්කස්සන මානස්ස අභාන විනය කර්මයන් පිළිබඳව කරුණු කාරණා දක්වනවා. ඒ වගේම ඒ පිරිවෙත් ආදී වත් පිළිවෙත් සම්බන්ධව 94ක් වෙච්ච වත් පිළිබඳව විශේෂ විස්තර සඳහන් වෙන්නේ මේ පාරිවාරික කන්දකයේදී. ඒවත් ඒ වගේම ඒ පිරිවෙත් මානත් ආදී වත් බින්දෙන්නේ කොයි විදිහටද එහෙම නැත්නම් ඒ වත් සංසිඳන්නේ කොයි ආකාරයකද කියන විස්තරය මේ කන්දකේ සඳහන් කරනවා. ඊළඟට මේ මේ කන්දකේ අවසානයේ ඊළඟට නැවත සමුච්ඡාකන්දකය පිළිබඳව කරුණු සඳහන් කරනවා. සමුච්ඡාකන්දකයේදී මේ සංඝාරිතේ සාපත්‍ය පිළිබඳව පටිච්චන් අපටිච්චන් භාවය පිළිබඳව ඒ වගේම පිරිවෙස් මානක් පිළිබඳව තවත් ප්‍රභේදගත කරුණු රැසක් විස්තර කරනවා. ඒ වගේම ඒ විනය කර්මයන්ගෙන් වික්ෂුවක් කොහොමද විසුද්ධිතාවයට පත් වෙන්නේ කොයි විදිහටද මේ විසුද්ධිතාවයේ වැරදි යන්නේ කියන කාරණය විස්තර කළ දක්වන සමුච්චක් කන්දකයේදී ඊළඟට සමතක් කන්දකයේදී අධිකරණයන් සමතයට පත් කරන ක්‍රම ආකාර ඒ වගේම සතර අධිකරණය අධිකරණ සංසිඳුවීම් පිළිබඳව විස්තර සංග්‍රහ කරලා තිබෙනවා. ඊළඟට සුවිශේෂී කන්දකයක් පිළිබඳව විස්තර කරනවා කුද්දක වස්තු කන්දකය කියලා. මේ මෙහිදී භික්ෂුන් වහන්සේලා තමන්ගේ මේ ශරීරය සම්බන්ධ ස්නානය කිරීම, සැරසීම ආදී පිළිබඳ අලදලා පැනවූ ශික්ෂාපද පිළිබඳව විස්තර කරනවා මේ කුද්දක වස්තු කන්දකේ. ඒ වගේම ඊළඟට පාල් සිවුරු, පාත්‍ර සිවුරු ආදී අපි මේ පරිහරණය කරන පරිභෝග පරිස්කාර අරමුණු කරලා පනවපු සික්තාපද මේ ඛණ්ඩකේ සඳහන් වෙනවා. ඒ වගේම ගිහියන් හා සම්බන්ධ පත්ත නිකුජනාදී විනය කර්ම සම්බන්ධව සඳහන් වෙන්නේ මේ ඛණ්ඩකයේදී. තවත් දණ්ඩ සම්මුති ආදී සම්මුති පිළිබඳවත් මේ කන්නකේ සඳහන් කරනවා. ඒ වගේම වික්ෂුන් වහන්සේලා විසින් ගස් නැගීමක් ආදී කායික ක්‍රියාකාරකම් වලදී සහ කළ යම්කිසි අනාචාරයන් පිළිබඳව පනවූ සිකපදත් මේ කුද්දක වස්තු කන්නකේ සඳහන් කරනවා. ඊළඟට තවත් සුවිශේෂී කන්නකයක් තමයි සඳහන් වෙන්නේ තේලාසන කන්නකේ. අපි වික්ෂුන් වහන්සේලා වශයෙන් පරිහරණය කරනු ලබන තේනාසන සහ තේනාසන උපකරණ පිළිබඳව පනවූ සිකපද සුවිශේෂී පැනවීම් සමුදායක් අඩංගු කන්නකයක් තමයි තේනාසන කන්නකේ කිව්වේ. ඒ වගේම වික්ෂුන් වහන්සේලාට ලැබිය හැකි සම්මුති 13ක් පිළිබඳව විස්තර ඒ සම්මුති ඒ සම්මුති सिद्ध කරන්නේ කොහොමද ආදී පිළිබඳ විස්තර මේ සේනාසනා කන්දකයේ දක්වනවා ඊළඟට සංඝ බේදකක් කන්දකයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් තවත් පිරිසකකින් වෙන් කරලා බේද කරලා කැඳවාගෙන ගියොත් ඒ භික්ෂුන් වහන්සේලා කැඳවාගෙන ගියපු භික්ෂුන් වහන්සේලා නැවත කැඳවාගෙන පැමිණීම සඳහා දූත භික්ෂුවක් යවිය යුතු වෙනවා. ඒ දූත භික්ෂුවේ සතුවේ යුතු ගුණාංග මොනවද? ඒ දූත භික්ෂුවක් තෝරාගත යුත්තේ කොහොමද කියන විස්තරය පිළිබඳව මේ සංඝ බේදකක් වන්දගේ සඳහන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සංඝ රාජ්‍ය, සංඝ බෙහෙදේ සහ සංඝ සාමග්ගිය පිළිබඳව විස්තරාත්මක තොරතුරු මේ කන්දකේ දැක්වෙනවා. ඊළඟට වත්සක් කන්දකය භික්ෂුන් වහන්සේලා එකිනෙක පැවැත්විය යුතු ස්වාධීනව තමන් පෞද්ගලිකව සහ එකිනෙකා පැවැතිය යුතු ආචාර සමාචාර ධර්මයන් නැතිනම් වත් පිළිවෙත් පිළිබඳවයි සඳහන් වෙන්නේ. ආගන්තුක වත, ආවාසික වත, ගමික වත, අනුමෝදක වත, බත්තාග්‍ර වත, පින්නකාරික වත, ආරණ්‍යක වත, සේනාසන වත, ජන්තාගර වත, වැතිකිලි වත, උපාධ්‍යාය වත, සද්දිවිහාරික වත, ආචාර්ය වත, අතවැති වත කියන මේ 14ක් වත් පිළිවෙත් සම්බන්ධයෙන් විතරාත්මක තොරතුරු මේ වත්තක් කන්නකේ පැහැදිලි කරලා විස්තර කරලා දක්වනවා. ඊළඟට පාතිමොක්කත් අපනක් කන්නකේදී පාතිමොක්කේ නවතන ක්‍රමයේ පිළිබඳව නැවතිය හැකි ක්‍රමයේ පිළිබඳව සංග්‍රහ කරනවා. ඒ වගේම බික්කුණී කන්නකේදී බික්කුණීන් සම්බන්ධ විවිධ පැනවීම් සංග්‍රහ කරලා තිබෙනවා. පංච සතික ඛණ්ඩකයේ සහ සත සතික ඛණ්ඩකයන් දෙකේදී භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පවත්වන්ට යෙදුණු පළවෙනි සහ දෙවෙනි ධර්ම සංගායනාවන් පිළිබඳව විස්තර දක්වනවා. එතන මෙන්න මේ කියපු ආකාරයට ඛණ්ඩක 12කින් යුතුව චුල්ලවග්ග පාළිය සමන්විත වෙනවා. එතකොට මේ වෙලාවේදී විස්තර කරන්න යෙදුණු කන්දක 10කින් සමන්විත මහවග්ගපාලයෙන් සහ කන්දක 12කින් සමන්විත චුල්ලවග පාළිය කියන මේ කන්දක විනය සම්බන්ධ සඳහන් ග්‍රන්ථ තුලින් සහ ඒ තෙල ග්‍රන්ථ අටුවා ග්‍රන්ථ සහ ටීකා ග්‍රන්ථ තුලින් මේ කාකාරයේ විසු ජීවිතයට එදිනදා ගත කරන විසු ජීවිතයට අවශ්‍ය කරන බොහෝ ධර්ම කාරණා විනය කාරණා පිළිබඳව දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ කන්දක විනයන්ගේ තිබෙන මූලික සාරාංශගත මාතෘකාතික තමයි මේ විස්තර කරන්න තියෙන්නේ. එතකොට මේ පූජනීය ස්වාමීන් වහන්සේලාට මූලික වැටහීමක් ලැබෙන්න ඇති තමන් විසින් ඇසිය යුතු ප්‍රශ්න පිළිබඳව ඒ වගේම ප්‍රශ්න ගොනු කරගත යුතු ආකාරය පිළිබඳව මේ ස්වාමින් වහන්සේලාට මූලික වැටහීමක් ලැබෙන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට මේ වැඩසටහනේ ඉතිරි සාකච්ඡාමය කටයුතු සංවිධානය කරගෙන මෙහෙවීමේ කටයුතු සඳහා අප මූලාසනයේ වැඩ වාසය කරන අප ගුරු දේවතුන් පූජනීය මාහිම්පාණන් වහන්සේට සාම ගෞරවයෙන් යටහත් පහත් ආරාධනා කර සිටිනවා.